අවසන් කළ මහා සීලනා දොස් සූත්‍රය. මා හිතුවා මේක పూర్වයේ අපි වෙන තැනකදී කියන ලද සූත්‍රයක් පිළිනවා මහා ගෝවින්ද සූත්‍රය. එන්නේ දීගනිකායෙහි මහා වග්ග පාළි කියන දෙවෙනි පොතේ මහා ගෝවින්ද සූත්‍රය බුදුරජාණන් වහන්සේගේ ගුණ පිළිබඳව කියවෙන සූත්‍රයක්. එනිසා මම හිතුවා ඔය සුදුසුයි කියලා ඊළඟට කියන්න. ඒ සූත්‍ර නිදාණය මෙතෙයි එන්නේ ඒවං මේ සුතං. ඒකං සමයන් භගවා රාජගහේ විහරති විජ්ජකූටේ සබ්බතේ වහන්සේ විජිතුණු පවයේ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන සමයකදී දේශනා කොට වදාරන ලද සූත්‍රයේ වශයෙන් මේ එන්නේ අතකෝ පංචසිකෝ ගන්ධබ්බ පුත්තු අභික්කන්තාය රත්‍ය අභික්කන්ත වන්නු කේවල සප්පං විජ්ජතූතං පබ්බතං ඕභාසුත්වා යේන භගවා තේනුපසංඛම් ඉතල්හි පංචසික නම් වූ ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා. මේ පිළිතුරු දන්නවා ඇති පංචසිකයා කියන්නේ දෙව්ලොව සිටින ඒ ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා. ඒ පංචසිකය කියලා කියන්නේ ඔහු මේ හිසකේ මුදුන් කරලා බැඳලා තිබෙනවා පහ. මේ කුඩා ළමයෙකුගේ ලීලාව. ඒ නිසායි ඔහුට පංචසිකය කියලා කියනවා. පංචසික නම් වූ ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා රාත්‍රියේ ධර්මවල මේ පින්වතුන් බුදුරජාණන් වහන්සේ බහැ දැකීමට වහන්සේ වෙත එළඹ යමක් අසා ගැනීමට දෙවිවරු පැමිණෙන්නේ මධ්‍යම රාත්‍රියේ ඒකයි මේ අධික්කන්තාය රත්ත්‍යාස රාත්‍රියේ ගත වෙලා බුදු අධික්කන්ත වන්නෝ කේවල කප්පං දිජ්ජ කූතං පබ්බතං ඕභාසෝ දෙවිවරු යම් තැනකට පැමිණෙන විට විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දක්නට ඒ බව අන්‍යයන්ට දැනගන්නට ලැබෙන්නේ ඒ ඔවුන්ගෙන් නිකුත්වන ආලෝකයෙන්. එම් ඒ විජ්ජකූට පර්වතයේම ආලෝකමත් වුණා මේ ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණෙන විට ඒකයි අභික්කන්ත වන්නෝ කේවල කප්පං විජ්ජකූතං පබ්බතං ඕභාසුත්. එහින් පිටින්ම විජ්ජකූට පර්වතයේ බබුලවලා ආලෝක කරලා. යේන භගවා තේන උපසංඛමී. භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතනට එළඹියේ යන. උපසංඛම බුදුරජාණන් වහන්සේ වෙත එළඹ. භගවන්තං අභිවාදිත්වා. බුදුරජාණන් වහන්සේට වැඳලා ඒක මම තන් අත්හාප් එකක් එක පිටගත්තා. දෙවිවරු පිළිබඳව එන කරුණක් තමයි බුදුරජාණන් වහන්සේ දක්නට පැමිණි අවස්ථාවවලදී ඔවුහු බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කරලා එකත් පසෙක සිට ගන්න. ඒ බුදුරජාණන් වහන්සේට ගෞරව කිරීම වශයෙන්මයි එසේ කරන්නේ. දෙවියෙකුට එහෙම ඉඳගැන්වීමේ අභිලාෂයක් නැත්තක් ඇති වුණු කලෙහි ඔහුට ආසනයක් ඇතිවෙන. ඒ බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී ආසනයක ඉඳගන්න නුසුදුසු. ඉබවීම හිටගෙනමයි කතා කරන්නේ. අත්‍රාපි ඒකමන්තං හිතෝ කෝ පංචසිකෝ ගන්ධබ්බ පුත්තු භගවන්තං නිපදවෝච්ච. එසේ එකත් පසුක සිටගත් ඒ ගාම්භර්ව පුත් ජීව පුත්‍රයා පංචසික නම් ගාම්භර්ව ජීව පුත්‍රයා භාග්‍යතුන් වහන්සේට මෙසේ ප්‍රකාශ කළා. යම් හෝ මේ භන්තේ දේවානං සාවතිංසානං සම්මුඛාසුතං සම්මුඛා පටිග්ගහිතං ආරෝචිතං භගවේ භාග්‍යතුන් වහන්සේ මම යමක් ඒ සෞතිසා වැසි දෙවිවරුන් වෙතින් අසා පිදේන අසා පිළිගත්තේන උබන්දක් භාග්‍යතුන් වහන්සේට ප්‍රකාශ කරන්නේ කරමි. දැන් දෙවිවරුන්ගෙන් අහලා දැනගත්ත දෙයක් මේ පංචසික දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කිරීමට තම තමන්ගේ කැමැත්තයි මේ දැක්ුවේ බුදුරජාණන් වහන්සේ ඔහුට ඒ සඳහා ඉඩ දුන්නා ආර්යශේහි මේ ස්වං පංචසික පංචසිකයේ ඔබ එය මට කියන්න භගවා වූචේ ඒ දේව ස්වභාව පිළිබඳ විස්තරයක් එතෙන්දී ඔහු ප්‍රකාශ කරනවා. පුරිමානි බන්තේ දිවසාමි පුරිමතරාමි තදහුක්කෝ සුඛේ පන්නරසේ පවාරණාය පුන්නාය පුන්නමාය රත්ත්‍යා කේවල කප්පාච දේවා තාවතිංසා සුදම්මායන් සභාය සම්මිතින්නා කුන්ති සම්පත ස්වාමී පෙර එක් දිනක එක පෙර දවසක උපෝසත දිනෙහි පන්මි රස උපෝසත දිනෙහි ඒ කියන්නේ 15ක් බොහෝ දිනයක පවාරණාය ඒ පවාරණාය කියන්නේ දැන් භික්ෂුන් වහන්සේලා වස් වස් වසලා පවාරණය කරන ඒ 15ක් බොහෝ දිනෙහි දැන් මේ දෙන්න තුන්දාන පසුගිය 15ක් බොහෝ දිනෙහි භික්ෂුන් වහන්සේලා ඒ මේ වස් පවාරණය කළා. ඒ ඒ වස් පවාරණයට කියන්නේ මහා පවාරණය. ඒ අන්න ඒබඳු දිනයක ඒබඳු දිනයක දෙව්ලොව සිදු වූ ප්‍රවෘත්තියක් ඒ පංචසික දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරන්නේ. පවාරණාය පුණ්ණාය පුන්නමාය රත්ත්‍ය කේවල කප්පාච දේවා භාවතිංසා සුධම්මායන සභාය සම්මිතින්නා හොಂತಿ සම්මිතක ඒ තව්තිසාවෙහි දෙවිවරු සියලු දෙනම සුධම්මානම් ඒ සභාවේ දෙවියන්ගේ ධම් සභාව සුධම්මා කියන නමින් ඔවුන්ගේ රැස්වීම ශාලාව සුධම්මා කියන එකයි. ඒ නම ඒ සභාවේ සම්මිතිනා හොಂತಿ සම්මිතක. ඔවුන් රැස් වෙලා හිඳගෙන මහපීත දිබ්බ පරිසා සමන්තතෝ නිසින්නා කුම්ති මහත් වූ දිව්‍ය පිරිසක් හත්පසින්ම හිඳගෙන සිටියා චත්තාරෝච මහරජාණෝ චතුද්දිසා නිසින්නා කුම්ති සතර මහා වරණ දරුවෝ ඒ කියන්නේ රජවරු ධෘතරාෂ්ට්‍ර විරුද්ධ විරූපාක්ෂ වෛශ්‍රවණ යන්ගෙන් දැක්වෙන ඔවුන් සතර දෙනා සතර දිසාවෙහි හිඳගෙන සිටියා සුරත්තිමාය දිසාය භතරත්‍රෝ මහරජා පච්චිමාභිමුඛෝ නිසින්නෝ හෝති දේවේ පුරක්ඛත් සුරත්තිමාය දිසාය කියන්නේ නැගෙනහිර පැත්තේ ධෘතරාෂ්ට්‍ර ඒ මහරජ පච්චිභාභිමුඛෝ නිසින්නෝ පැසුණු දෙසට මුහුණලා ඒ කියන්නේ නැගෙනහිර පැත්තේ ඉඳගෙන සිටියේ පැසුණු දෙසට නුහුණලා උචිමා භික්ඛු මුසින්නෝ හෝති ඉඳගෙන සිටියා දේවේ පුරක්කා. සමාජයේ දිව්‍ය පිරිසට පෙරට. ඒකට තමන්ගේ දිව්‍ය පිරිස ඉන්නේ පිටිපස්ස. දේවේ පුරක්කා. ඒ වගේම දක්ෂිනාය දිසාය විරූහකෝ මහරජා උත්තරාභිමුඛෝ මුසින්නෝ හෝති. දකුණු දෙසෙහි විරූඩක මහරජා උතුරු දෙසට ගුණලා ඉඳගෙන සිටියා දෙවියන්ට පෙරටුව. ඔහුගේ පිරිසට. පච්චිමාය දිසාය විරූපක්ඛෝ මහරජා ප්‍රත්තාභිමුඛෝ නිසින්නෝ හෝති දේවේ පුරක්. ඒ පැතුළු දෙසින් සිටියේ විරූපක්ඛ කියන මහරජ ඒ නැගෙනහිර දෙසට මුහුණලා දෙවියන්ට පෙරටුව. උත්තරාය දිසාය විස්සවනෝ මහරජා දක්ෂිනාභිමුඛෝ නිසින්නෝ හෝති දේවේ පුරස්කර. උතුරු දෙසින් සිටියේ වෛශ්‍රවණ මහරජ දකුණු දෙසට අභිමුඛව ඉඳගෙන සිටියා දෙවියන්ට පෙරදී. යදා ධම්තේ කේබල කප්පාච දේවා තාවසින්සා සුධම්මායන් සභායන් සම්නිසින්නා හොಂತಿ සම්නිපතිතා මහපීත දිබ්බ පරිසා සමන්තතෝ නිසින්නා හොಂತಿ සත්තාරෝච මහරජාණන් සතිද්දිසා නිසින්නා හොಂತಿ ඉදන් මේ සංකෝපි ආසමස්මින් අතපච්චා අමහකන් ආසනම් තුති. ඉතින් මේ දෙවිවරු ඒ විදිහට සතර දිසාව එහි වාඩි වී සිටියා. ඔවුන්ගේ දිව්‍ය පිරිස් ඒ ඔවුන්ගේ පසුපසින් සිටියා. ඒ වගේම අනිත් දෙවිවරු ඒ රැස්වීම ශාලාවේ ඒ ඒ තැන්වල ඉඳගෙන සිටියා. ඒ හැම දෙනාටම පස්සේ ඒ හැම දෙනාගේම පිටුපසින් වාඩි වී සිටියේ තම තමගේ ආසනයේ තිබුණේ ඒ හැම දිනාටම පිටුපසේ ඒකයි මේ කියන්නේ චත්තාරෝච මහරජාණන් චතුද්දිසානි සින්නාහුන්ති ඉදං නේසං හෝති ආසනස්මි අත පච්චා අම්මාකං ආසනං ඕනගෙන් පස් පිටිපස් Tamange ආසනෙ තියෙන මේ දිනතුන්ට ඒක සිතින් හිතා ගන්නට පුළුවන් කොහොමද කියලා යේතේ භම්තේ දේවා භගවති භක්මචරියන් චරිත්වා අදීනූපපන්න ආවතිංස කායන් තේ අන්නේ දේවිය අතිරෝෂම් වන්නේ මෙචේව යසසාච අනේක මේ ශාසනය පිළිබඳව දැක්වෙන උදාර වූ කාරණා ඒ පංචසික දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීනි යම් ඒ දෙවිවරු භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි බඹසර බඹසර එහි හැසිර භ්‍රමචර්යයන් චරිත්ව බඹසරෙහි හැසිර ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි බඹසරෙහි හැසිර කියන්නේ භික්ෂුන් වහන්සේ නමක් භික්ෂුන් හැටියට මහණ වෙලා සීල රැකලා අදූනෝපපන්න දෙව්ලොව මේ අලුතින් ඒ කියන්නේ දෙව්ලොව ආධුනිකයෙක් හැටියට ඒ කියන්නේ ළඟදී උපන්නෝද ඉදු අදූනෝපපන්න සාවතින් සතායන් තේ ඒ දෙව්ලොව තවුසා දෙව්ලොව උපන්න මෙයින් චුතව මේ මේ බුද්ධ ශාසනයෙහි බඹසර දැස මෙතනින් චුතව තව්තිසා දෙව්ලොව ඉපදුණු ඒ දෙවිවරු තේ අඤ්ඤේ දේවේ අතිරෝචං වන්නේන චේව යසසාච ඔව්හු අන්‍ය දෙවිවරුන්ට වඩා අතිරෝචං වඩා බබලනවා මොනවයින්ද වන්නේන චේව යසසාච ඔවුනගේ රූපලාවන්‍යයෙන් ආ යසසු යසසින් කියන්නේ කීර්තියෙන් බලයෙන් ඒකයි එතන දක්වා සම්පත් වලින් අන්නේ දෙවිවරුන්ට වඩා ඉහළ තත්වයකයි ඔවුන් වැඩිෙන්නේ. තේන සුදම් භන්තේ දේවා තාවතිංසා අත්තමනාසං. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ඒ තෞත්සාවැත්ති දෙවිවරු අත්තමනාසං ඔවුන් බොහොම ප්‍රීතියටපත් වෙනවා. සමුදිතා ප්‍රමෝදයටපත් වෙනවා පීති සෝමනස්ස ජාත ප්‍රීතියෙන් හා සොම්නසින් හටගත් ප්‍රීතියෙන් හා සොම්නසින් යුක්තව මෙසේ කියනවා කොහොමද කියන්නේ දිබ්බාවත බොහෝ කායා පරිපූර්ණ දිබ්බාවත බොහෝ ඒකාන්තයෙන්ම තින්වතමි මේ දිව්‍ය කය කියන්නේ දෙවිවරු දෙවිවරුන්ගේ සමූහය පරිපූර්ණටි වැඩි වෙනවා පිරෙනවා කායන්ති අසුර කාය. අසුර කාය කියන්නේ අසුරයෝ දෙවිවරුන්ගේ සතුරුනේ. ඒ අසුරයන්ගේ අඩුවීමක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වෙත බබසර වැස්ස බොහෝ භික්ෂූහු දෙව්ලොව උපදිනවා. ඒ දෙව්ලොව ගණන දිව්‍ය පිරිස වැඩි වෙන අතර අසුර කයට මේ අයගේ යාමක් නොමැති බැවින් ඔවුන්ගේ ගණන අඩු වෙනවා. ඒකයි මේ දෙව්ලොව පිරෙනවා අසුරකය අඩු වෙනවා. කායන්ති හායන්ති කියන්නේ පිරිහිමයි. අතකෝ බන්තේ සක්කෝ දේවාන බින්දෝ දේවානං තාවතිංසානං සම්පසාදං විදිත්වා හිමාහි ගාථායි අනුමෝදී එකල්හි ස්වාමීන් වහන්සේ එකල්හි ඒ දෙවියන්ගේ දෙවිවරුන්ගේ රජ වූ රජවන සත්‍ය දේවේන්ද්‍රයා ඒ තෞතිසා වැසි දෙවියන්ගේ සම්පසාදම් විදිත්වා ඔවුන්ගේ ප්‍රීතිය සතුට ගැන දැනගෙන ඉමාහි ගාථායි අනුමෝදි මේ ගාථා කියා තමා ඒ කාරණය අනුමෝදන් නැහැ ඒ කියන්නේ තමා සතුටු උනායි කියන්නේ ඒ ගාථා කීපයක් තියෙනවා නෝදන්ති වත බොහෝ දේවා තාවතිංසා අහින්දකා තථාගතං නමස්සංසා ධම්මස්සච ධම්මතා තෞතිසා වැසි දෙවිවරු එහි රජ වූ ශක්‍රයා සමග නෝදන් ප්‍රීතිමත් තථාගතං නමස්සංසා තථාගතයන් වහන්සේට নමස්කාර කරමින් ධම්මස්සච සුභම්මතා ඒ සුධර්මකම් කියන්නේ මනාව මනාකොට දේශනා කරන ලද ධර්මයක් වූ ඒ ධර්මයටද වඳිමි. නවේ දේවේච පස්සම්තා වන්නවන්තේ යසස්සිනි සුගතස්මින් භක්මචරයන් චරිත්වාන් ඉදාගතේ සුගතස්මින් භක්මචරයන් චරිත්වාන් ඉදාගතේ සුගත ශාසනයෙහි භ්‍රමචර්යාවෙහි වැස මෙන් මෙහාට ආ ඉභාගතේ ඉද ආගත්තේ මෙහාට ආ නවේ දේවේච පස්සන්ත අලුත් දෙවිවරුන් දැක වන්න වංශයේ යසස්සින් යසසින්හා වර්ණේ යුක්ත ඒ අලුත් දෙවිවරු දැක තේ අඤ්ඤේ අතිරෝචන් ඒ දෙවිවරු අන්‍යයන්ට වඩා විශේෂයෙන් බබලනවා වන්නේන යසසායුනා වර්ණේන යසසින් හා ආයුෂයෙන් ශාවකා භූරි පඤ්ඤස්ස විශේෂූප දසාද භූරි පඤ්ඤ කියන තථාගතයන් වහන්සේ භූරි පඤ්ඤ කියලා බුදුරජාණන් වහන්සේට නමක් නේ භූරි පඤ්ඤ තථාගතය කියලා කියන්නේ භූරි පඤ්ඤ භූරි කියලා කියනවා පොළොවට ඒ කියන්නේ පොළොවෙන් පැතිරුණු නුවණක් ඇති කියන තේරුමින් භූරි පඤ්ඤ ඒ භූරිපඤ්ඤ යමින් දැක්වෙන තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ විශේෂ උපගතයිද මෙහි ප්‍රතිසන්දි නැත්නම් මෙහි දෙවිවරුන් වශයෙන් ඉපදුණු ඔවුන්ගේ අන්‍ය දෙවිවරුන්ට වඩා විශේෂයකට පැවිදි ඒ විශේෂය තමයි වර්ණයෙන් යසසින් ආයුෂයෙන් කියන මේ අන්‍යයන්ට වඩා වැඩි තරම් ඉදං විස්වාන නන්දන්ති තාව තිංසා සහින්දකා කථාගතං නමස්සංසා ධම්මස්සච සුධම්මක මේ දැකලා මේ ඉන්ද්‍ර කියන සද්දෙමින් සමග කෞතුසා ගැසි දෙවිවරු තථාගතයන් වහන්සේටද নমස්කාර කරමින් ධර්මයටද සුදමින් මේ මේ දැක ප්‍රීතිව සතුටව වාසය කරනවා කියන ඒ තේරුම් නැති ගාථා හතරක් ඒ තවතිස සක්‍රදේවේන්ද්‍රයා ඒ අවස්ථාවේදී ප්‍රකාශ කළා. තේන සුදං බන්තේ දේවා තාවතිංසා ධියෝසෝ මත්තායත්තමනාව. ඉතින් සත්‍යයා මේ කාරණය මෙලෙස ප්‍රකාශ කළ අවස්ථාවේදී ස්වාමීනි ඒ තවතිසාවස දෙවිවරු වඩා සතුටු වුණා. ධියෝසෝ මත්තායත්තමනාව. වඩා ප්‍රීති වුණා සමුදිතා පීති සෝමනස්ස ජාතා නිබ්බාවත බොහෝ කායා පරිපූර්ණති කායන්ති අසුඛා. ඊයේ කය වැඩි වෙනවයි අසුර කය පිරිනවයි. ඊළඟට සත්‍ය දේවේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේ පිළිබඳ වූ තමාගේ ඒ දැනීම මේ දෙවිවරුන්ට දැනගන්න සඳහා ඔහු ප්‍රකාශ කරන කාරණයක් මේ පංචසික බුදුරජාණන් වහන්සේට කියනවා. අතකෝ භන්තේ සක්කෝ දේවාන මින්දෝ දේවානං තාවතිංසාන සම්පසාදං විදික්ඛ. දේවේ තාවතිංසේ ආමන්තේ. එකයි ස්වාමීනි එකල්හි සත්‍ය දේවේන්ද්‍රයා ඒ තෞතිසාවක දෙවියන්ගේ මේ ප්‍රීතිය දැකලා ඒ තෞතිසා දෙවිවරුන්ට මෙසේ ආමන්ත්‍රණය කොට මිසේ කිවා ඉච්ඡයාතනෝ කුම්මේ මාරිසා තස්ස භගවතු අත්ථ යථාභිත්තේ වන්නී සෝතු ඒ නිදුකාමිනී මේ මාරිසා කියන මේ වචනේ දෙවිවරු දෙවිවරුන්ටත් ඇතන් විටක අන්නේනට ආමන්ත්‍රණය කිරීම සඳහා යොදන වචනයක් බව දැක්වේ. දැන් මාර්සා මාර්සා ඒක සිංහල කරලා තියෙන්නේ නිදුකාමිනි නිදුකාමිනි කියන්නේ දුක නැති තැනයි කියන තේරුමයි. මාර්ගා සස්ස භගවතෝ අට්ඨ යථා බුච්චේ වන්නී සෝතු නුඹලා කැමැතිද ඒ භාග්‍යවතුන් වහන්සේගේ ඇති සැටි ಗುಣ යන උන්වහන්සේ කෙරෙහි विद्यमान වෙන ඇත්තෙන්ම පවත්නා ಗುಣ අටක් පිළිබඳව අසන්නට නුඹලා කැමතිද කියලා ඇසෙනවා. සක්‍ර දේවේන්ද්‍රය ඇසූ බව මේ පංචසික කියනවා. ඉච්ඡාම මයං මාරික කප්ප භගවතු වාට්‍ය අපාබුච්චේ වන්නේ සෝති. ඒ නිදුකානේ අපි කැමතිය ඒ භාග්‍යවතුන් වහන්සේගේ ඒ ඇති සතු ගුණ අට අසන්නට කියලා වුන් ප්‍රකාශ කරනවා. එවිට සක්‍රදේවේන්ද්‍රයා ඒ දෙවිවරුන්ට බුදුරජාණන් වහන්සේ පිළිබඳ වූ ඒ අට ගුණය තමා ගන්න ඒ අට ගුණය ප්‍රකාශ කළා. කයින් 1000. වෛර 1000 කියන්නේ ඒ ප්‍රකාශ කළා නැත්නම් ඉගෙනුවා කියන තේරුම. සංකින් මඤ්ඤන්ති බොන්තෝ දේවා තාවතිංසා යාවන්තසෝ භගවා බහුජන හිතාය පටිපන්නෝ බහුජන සුඛාය ලෝකාම සම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං එවං බහුජන හිතාය පටිපන්නං බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සාන ඉහිනාපි අංගේන සමන්නාගතං සත්තාරං මේව අතීතංසේ සමනුපස්සාමි නපනේතරහි අඤ්ඤත්‍ර තේන භගවත මේ හරියට ඒ මහා පරිනිබ්බාන සූත්‍රයේදී මේ පාවාරික අම්බවණිහි සරියුත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කළ ප්‍රකාශයකට සමානයි මෙයක්. මේ සරියුත් හාමුදුරුවෝ කළ ඒ ප්‍රකාශය ගැන දක්වන්නේ සිංහනාදයක් කියලා. මේ සිංහනාදේ මොකක්ද? ඒ තමන්ට දැනෙන පරිදි තමන් සලකන පරිදි භාග්‍යවතුන් වහන්සේගේ සම්බෝධියට වැඩි තරම් වූ ගත් සම්බෝධියක් නැත්නම් සම්බෝධියෙන් වහන්සේට වඩා වැඩි තරම් වූ කෙනෙක් ශ්‍රමණ වැඩි තරම් වූ ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් අතීතයේද නූයේය අනාගතයේදීද නොවන්නේද නොවන්නේය වර්තමානයේද නැත කියලා. මේ බුදුරජාණන් වහන්සේ අවස්ථාවේදී ඇහුවා සාරිපුත්‍රයේ ඔබ ඔබගේ සිතේ ඒ අතීත බුදුරයන්ගේ සිත දැනගත්තද? ඔය බය නැති නිර්භීත ප්‍රකාශය කරන්නේ. අනාගතයේ ඇතිවන්නා වූ බුදුවරුන්ගේ සිත් ඔබගේ සිතින් දැනගත්තද? එවැගේම වර්තමානයේ තමන් වහන්සේගේ සිත ඔබගේ සිතින් දැනගත්තද? ඒ සරිතාඳුර ඒ තුවාවේ ඒ තුනටම කිව්වේ නැත ස්වාමීන් ඒත් ස්වාමීන් මට මේ ධර්මන්වේ විදිහයි ධර්මන්වේ කියන්නේ මේ පිළිපැදීමේ පිළිනවන්නේ යම් කිසි පිළිවෙතක් යක් පිළිවෙත යම් ආකාරයකින් තියෙන්නේ දැන් තවත් විදිහකින් කියනවනම් අනුකුබ්බ ප්‍රතිපදාවක් තියෙනවානේ අනුකුබ්බ ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥා කියන මේ තුන මේ මේ ප්‍රතිපදාවට ඇතුළත් වන්න. ස්වාමීන් මට මේ ධර්මන්වය ධර්මන්වයෙන් ඒ කාරණේ මම දැනගත්තා. ඒ අන්වේ ඥානය කියලා එකක් මම ඊට කලින් මේ කිනුතුන්ට කියලා ඇති. අන්වේ ඥානය කියන්නේ අනුමාන ඥානය කියන්නේ. ඒ කියන්නේ නිකන් සැකය නෙවෙයි. කාරණානුකූලව ඒ නුවණැත්තන්ට එළඹෙන්නට පුළුවන් යම් නිගමනයකට නිවැරදි අන්න එබඳු අන්වයේ ඥාන. ඒ ගැන සරියුත් සාමුතු ප්‍රකාශ. ඒකට ලොකු උපමාවක් දැක්ුවා. හරියට මේ රටක නගරයක නගරයේ ආරක්ෂක සෞරක් තිබෙනවා. කාප්පයක් තිබෙනවා. ඒ තාප්පයෙහි නගරයට ඇතුළු වන්නට තිබෙන්නේ එකම දොරටුවක්. ඇතුළුවන්නට හෝ පිටවන්නට එකම දොරටුවයි තිබෙන. ඒ දොරටුවේහි සිටීම දෝවාරිකයා කියන මුරකරු ඒ මුරකරු ඥානවන්ත කෙනෙක් නුවණැති කෙනෙක් කාරණා කාරණා ධර්මා කෙනෙක් හෙතෙම ඒ දොරටුවට පැමිණෙන නගරයට ඇතුළු වීම සඳහා පැමිණෙනවා නම් යන්නේ ඒ ඔහු දන්නා කෙනෙක් නෑ. නොදන්නා කෙනෙක් આવොත් ඔහු දන්නවා මොහු නගරයේ කෙනෙක් නෙවෙයි කියලා ඇතුළු වන්නට දෙන්නේ නෑ. ඊට දෙන්නේ නෑ. දන්නා අයට ඇතුළු වන්නට ඊට දෙන්නේ. ඉතින් ඇතුළු වන්නා වූද පිටවන්නා වූද හැම දෙනාම ඔහු දන්නවා. දම් දන්නට. ඒ වගේම ඔහු ඒ හැම තැනම පරීක්ෂා කර බලා පැමිණ තිබෙනවා නිගමනයකට මේ පෞරේ කිසිදු තැනක් නැහැ කාහතවත් ඇතුළු විය හැකි අවදාරික කියන්නේ ගුරුසු ශාත් ලොකු ශරීරයක් ඇති කෙනෙකුට මේ නගරයට ඇතුළු වෙන්නට පුළුවන්. ඒ ඒ අන්තිමට කියනවා දිලාර කියන්නේ බලලකට රිංගා යන්නට පුළුවන් තරම් හෝ විවෘත්‍ය විවෘත තන මේ ප්‍රාකාරෙදි නැත්තේ කියන බව ඔහු දන්නවා. දන්නවා ඉතින් ඔහු ඒ නිසා කවුරු හරි යනවා නම් මෙතනින්මයි යන්නට ඕන. අන්න ඒ වගේ ස්වාමීන් මට තිබෙන ඒ අන්ධේ ඥානය කුමක්ද? අතීතයේ බුදවරුණු අනාගතයේ යතිවන්නා වූ බුදවරුණු වර්තමානයේ වහන්සේ පංච නීවරණයන් දුරුකොට පංච නීවරණයන් ගැන කියනවා සිත සිත කෙලසන يعني සිතට උපක්ලේශ වෙන ඒ වගේම ප්‍රඥාව දුර්වල කරන පංච නීවරණයන් දුරුකොට සත්‍ය බෝධ්‍යංගයන් වඩලා වඩලා මේ මාර්ගයට පැමිණෙනවා ඵලයට පැමිණෙනවා ඒ බව මට ප්‍රකටයි ස්වාමී අන්න ඒ අනුවයි මම මේ නිගමනයට පැමුණුනේ ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළේ නැහැ. දැන් මෙතනම් මේ සත්‍රදේවේන්ද්‍රයා අහනවා මේ දෙවිවරුන්ගෙන් සංකින් මඤ්ඤන්ති බොන්තෝ දේවා තාවතින් සා යාවංච සෝ භගවා බහුජන හිතාය පටිපන්නෝ බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සාන එවං බහුජන හිතාය පටිපන්නං බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේවමනුස්සාන ඉමිනාපි අංගේන සමන්නාගතං සත්තාර මේව අතීතංසේ සමනුපස්සාර මේ පනේතරහි අඤ්ඤත්ත තේන භගවත මේ ඒ භාග්‍යවතුන් වහන්සේ බොහෝ ජනයාගේ හිත පිණිස පිළිපන් කෙනා බොහෝ ජනයාගේ සැපේ පිණිස පිළිපන් කෙරේ. ලෝකයාට අනුකම්පා පිණිස, ලෝකයාගේ අර්ථයේ පිණිස, හිතේ පිණිස, සැපේ පිණිස, දෙව් මිනිසුන්ගේ සැපේ පිණිස පිළිපන් කෙරේ. මේ බඳු බහුජන හිතය පිණිස පිළිපන් බහුජන සුඛය පිළිබඳව පිළිපන් ලෝකයාට අනුකම්පා පිණිස, ලෝකයාගේ අර්ථයේ පිණිස, ලෝකයාගේ දිනුව පිණිස සැපය දෙව් මිනිසුන්ගේ සැපය පිණිස තීපන්නා කියන මේ අංගයෙන් සමන්වාගත මේ කියන ලද අංගයෙන් යුක්ත වූ සාස්ත්‍රූවරේ සත්තා මේවා අතීතංසේ සම්පස්සා අතීතෙහි වූයේ යයි නොදකිමි මේ පණී කරහි වර්තමානයේද අඤ්ඤත්‍ර තේන භගවතා ඒ භාගවතුන් වහන්සේ හැර අන් කෙනෙකු නැත්තේය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේලා ගැන නෙවෙයි මේ කියන්නේ. ඒ තථාගත වූ බුදුරජාණන් වහන්සේ මෙන් ලෝකයාට හිතේ සැපය පිණිස පිළිපන්නා වූ ශාස්ත්‍රයේ අතීත හිත දුන්නේය වර්තමානයේද නැත මේ භාග්‍යවතුන් වහන්සේ හැර ඒ එක කාරණා. කර්ම හතක් දක්වන්නේ. ස්වාර්ථාපෝ කෝපන තේන භගවතා ධම්මෝ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාරන ලද ධර්මය ස්වාර්ථාපෝ මුලමෙද අග කියන තුන් තැනම මනා කොට දේශිතය සම්දික්කෝ යහත් වේදීම නැත්නම් තමා විසින්ම දැකිය යුතු ගුණයන්ගෙන් යුතුව අකාලික කල් වේවා විපාක දෙන දෙන්නකි. ඒ විපස්සික සිල්පදින්නා වූ අයට අන්‍යයන්ට කියත හැකි එන්න ඇවිත් බලන්න. ඒහි පස්සික ගුණයන්ගෙන් යුක්ත ඇවිත් බලන්න. ඕපනයිකෝ තම තමන්ගේ සිත් සතන් තුළ උපදවාගත යුතු ගුණයන්ගෙන් යුක්තය. පච්චත්තං වේති සබ්බෝ විඤ්ඤූහි නුවණත්තං විසේමි තම තමාම වෙන වෙනම ගත යුතු ය පච්චත්තං වේදිකක් එවං ඕපනයිකස්ස ධම්මස්ස දේශේතාර නිබඳු තම තමන්ගේ ශික්ෂතම් තුළ උපදවා ගත යුතු වූ ධර්මයකගේ දේශනා කරන මේ කියන අංගයෙන් යුක්ත ශාස්ත්‍රූන් වහන්සේ නම අතීතයේද මූයේද අනාගතයේ වර්තමානයේදී භාග්‍යවතුන් වහන්සේ හැර අන්නේ ඉදං කුසලන්ති කෝපං තේන භගවතා සුපඤ්ඤප්පං ඉදං අකුසලන්ති ඉදං කුසලන්ති කෝපං තේන භගවතා සුපඤ්ඤප්තං ඉදං අකුසලන්ති සුපඤ්ඤප්තං ඉදං සාවජ්ජං ඉදං අනවජ්ජං ඉදං සේවිතබ්බං ඉදං නසේවිතබ්බං ඉදං හීනං ඉදං කන්නිකං ඉදං කන්න සුක්ඛ සප්පටි භාගන්ති සුපඤ්ඤත්ත මේ කුසල්ය කියා ඒ භාග්‍යතුන් වහන්සේ මනාකොට පනවන ලද්දේ නැත්නම් දක්වන ලද්දේ ඉදං අකුසලං මේ අකුසල්ය කියා මනාකොට පෙන්වන ලද්දේ දේශනා කරන ලද්දේ ඉදං සාවජ්ජං ඉදං අනවජ්ජං මෙය වැරදි සහිතය මෙය වැරදි රහිතය ඉදං සේවිතබ්බං ඉදං නසේවිතබ්බං මෙය සේවනය කළ යුතුය මෙය සේවනය නොකළ යුතුය ඉදං හීනං ඉදං කන්විතං මෙය පහත්ය මෙය ප්‍රණීතය ඉදං කන්න සුත්ත සප්පටි භාගං මෙය කළු සුදු කියන මේවාට හා සමානය ඒ කියන්නේ අකුසල් කුසල් කියන මේවාට සමානයි කියලා සුපඤ්ඤත්තං එවං කුසලා කුසල සාගඥාන වජ්‍ය සේවයි තබ්බා සේවිතබ්බ හීනප්පණීත කන්න සුත්ත සප්පටිභාගානං ධම්මානං පඤ්ඤාපේතාරං ඉනිනාපියංගේන සමන්නාගතං සත්තාරං මේවා අතීතංසේ සමනුපස්සාම නපණීතරං අඤ්ඤත්‍රේන භගවතා මිසේ කුසලා කුසල සාවජ්‍ය අනරජ්‍ය සේවිතබ්බ අසේවිතබ්බ හීන ප්‍රණීත කන්න සුත්ත සප්පටිභාග ධර්මයන් පණවන්නා වූ මෙබඳු අංගයෙන් යුක්ත වූ ශාස්ත්‍රීයන් වහන්සේ නම අතීතයේද අතීතයේද න සමනුපස්සාම ඇති සිටියා බව නොදනිමි නොදකිමි නපනේ තරහියන් අප්‍රතේන භගවතා භාග්‍යතුන් වහන්සේ ඇර අන්‍ය ශාස්ත්‍රවරේ වර්තමානයේද නැත්තේය සුපඤ්ඤත්තාපන කෝපන තේන භගවතා තාවකානම් නිබ්බානගාමිනී ප්‍රතිපදා. එන්න මෙය මේ මේ එක එකක් කියන්නේ බණ කියනවනම් හුඟක් කියතයි. මම මේ නිකන් කියගෙන යන්නේ. ඒකම පමණයි. සුපඤ්ඤත්තා කෝපන තේන භගවතා ශාවකානං නිබ්බානගාමිනී ප්‍රතිපදා. ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ට නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව මනාකොට දක්වන ලද්දේය. උන්වහන්සේ ඒ නිර්වාණගාමිනී ප්‍රතිපදාව ඉතාම හොඳින් පෙන්වා දී තිබෙනවා. ඒකයි සුපඤ්ඤප්පා කෝපන තියෙන භගවතා ශාවකාන නිබ්බානගාමිනී පටිපදා. සංසන්දති නිබ්බානංච පටිපදාචි. ඒ උන්වහන්සේ පෙන්වා දෙන ලද ඒ නිර්වාණය ඒ නිර්වාණයට පැමිණීම පිළිබඳ වූ ප්‍රතිපදාවක් කියන මේ දෙකම සංසම්දති හොඳට ගැළපෙනවා සංසම්දති නිබ්බානංච පටිපදාච සේයතාපි නාම ගංගෝදකං යමුනෝද කියන සංසම්දති සමේති යම්සේනං ගංගානම් ගංගේ ජලය යමුනානම් ගංගේ ජලය හා සැසඳේද සමවේද ඒවමේව එසේම සුපඤ්ඤත්තා තේන භගවතා ශාවකානං නිබ්බානගාමිනී පටිපදා සංසන්දති නිබ්බානං ච පටිපදාච එසේම භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ට නිර්වාණගාමිනී ප්‍රතිපදාව මනාකොටම දක්වන ලද්දේය එය ඒ නිර්වාණය ප්‍රතිපදාවක් කියන මේ දෙක ඔවුනොවුන් තාම හොඳට සැසඳි එවං නිබ්බාන ගාමිනියා ප්‍රතිපදාය පඤ්ඤාපේතාරං විනාපියංගේන සමන්නාගතං සත්තාරං මේවා අතීතං සේ සමුපස්සාමන පණේතරහි අඤ්ඤප්‍රතේන භගවත ඒ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව දක්වනු ලබන්නා වූ දක්වනු ලැබීමේ කියන මේ අංගයෙන් යුක්ත ශාස්ත්‍රීන් වහන්සේ නම අතීතයේද නොම සිටි සේක අනා වර්තමානයේද භාග්‍යවතුන් වහන්සේ හැර අන්නේකු නැත. ඒ තුන්වෙනි කාරණා. දැන් ඒක ඒක හතරවෙනි කාරණේ. ඒක පිළිබඳව ඉතින් විවාහ කතා කරන්නට පුළුවන් එක නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව. ආර්ය ශ්‍රාණික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා ලැබීම තව විසුද්ධීන්ගේ වශයෙන් සීල විසුද්ධිය ආදී විසුද්ධි හත ඒ ඔක්කොම අන්තර්ගත කොට ඒ පිළිබඳව විස්තර කරන්න පුළුවන්. ඊළඟට අබිනිප්පන්නෝච අබිනිප්පන්නෝ කෝපන කස්ස භගවතු ලාභෝ අබිනිප්පන්නෝ සිලෝකෝ යාවමඤ්ඤේ කත්ත්‍යා සම්පියාය මාන රූපා විහරಂತಿ විගතමදෝ කෝපනසෝ භගවා ආහාරං ආහාරේති එවං විගතමදං ආහාරං ආහාරය මාන ඉමිනාපි අංගේන සමන්නාගතං සත්තාරං මේවා අතීතංසේ සමනුපස්සාන නපනීතරහි අඤ්ඤත්‍ත්‍තින භගවත. ඒ භාග්‍යවතුන් වහන්සේට බොහෝම උපන්න ලැබුණා පහළ වුණා මොනවද? ලාභ. බුදුරජාණන් වහන්සේට මොනතරම් ලාභ ලැබුණාද? උන්වහන්සේට විහාරාරාම කියන ඒවා කොයිතරම් පූජා කළා. අනේ පිළිසිතුමා ජේතවනාරාමේ විසාකා මහෝපාසිකාව පූර්වාරාමේ තව මේ වෙනත් සිටුවරු කොයිතරම් නම් මේ ආරාම විහාර මහා කරවල පූජා කළා. දැන් ඒ වගේම මහන්සියට ආහාර පාන වශයෙන් දෙන දාන කොයිතරම්ද? අබිනිප්පන්නෝ කෝපන තස්ස භගවතෝ ලාභෝ අබිනිප්පන්නෝ සිලෝකෝ උන්වහන්සේට එලෙස ලාභත් ලැබුණා ඒ වගේම උන්වහන්සේට සිලෝක සිලෝක කියන්නේ ප්‍රශංසා ප්‍රශංසා අන්‍යයන්ගේ ප්‍රශංසාව කොයිතරම්ද යාව මඤ්ඤේ කත්‍යා සම්පියායමාන රූපා විහරಂತಿ යාව මඤ්ඤේ කත්‍යා සම්පියායමාන රූපා විහරಂತಿ දැන් ක්ෂත්‍රියයන්ට එබඳු ලාභයක් ලැබුණා නම් ඒ වගේම එබඳු සිලෝක කියන ප්‍රශංසා ලැබුණා නම් උන් කොන්තරම් ප්‍රියමනාප වෙලාද ඒ ලාභහා ඒ ප්‍රශංසා පිළිබඳව විඳින්න ඒවා ලබා ඒ පිළිබඳව කොයිතරම් ඔවුන් සතුටු වෙනවා ඒ මොනතරම් ඒ නිසාම මදයක් ඇති කරගන්නවා දැන් තියෙනවානේ ලාභ මද සිලෝකමද වන්නේමද කියලා එහෙම කියන්නේ. ලාභමදේ කියන්නේ මට බොහෝම ලාභ ලැබෙනවා අනිත්‍යයෙන්ට කොහෙද එහෙම ලාභයක් නැහැ කියලා තමන්ට ලැබෙන ලාභයෙන් කෙනෙක් මත් වෙනවා. ඒ වගේම මට ගිය ගිය තැන ප්‍රශංසා. බුදුරජාණන් වහන්සේට එහෙම ප්‍රශංසා ලැබුණානේ. ඉතින් ඒ වගේ ශාත්‍රීයෙකුට ප්‍රශංසා ලැබුණා නම් දැන් ශාත්‍රීය එහෙම ප්‍රශංසා සමහර විටක නැති නිසා මුදෝ දන්නේ නැහැ. අන්‍යයන් ලවා එහෙම ප්‍රශංසා කරව ගත්තන්නේ වන්දි භට්ට යන්නේ හිටියනේ ඈ එයා කියනවානේ වන්දි භට්ටය කියනවා මේ මේ මේ මුළු ලෝකෙටම අධිපති කියලා මේ ප්‍රදේශයක රජකම් කරන රජෙක් ලෝකෙටම අධිපතියෙක් හැටියටයි රජුරෝ ගැන කතා කරන්නේ. ඉතින් ඒ වෙන් එය සතුටක් විඳින ප්‍රීතියක් ලැබෙනවා. ඒ බුදුරජාණන් වහන්සේට ඒ විදිහේ ලාභ ලැබුණා. ඒ වගේම ඒ විදිහේ ප්‍රශංසා ලැබුණා. විගත මදෝ කෝපනසෝ භගවා ආහාරං ආහාරේ. ඒ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට ලැබුණු ඒ ආහාරය මෙතන ආහාරය කියන එකෙන් ආහාරයෙන් විතරක් නෙවෙයි. ඒ ආහාරය උන්වහන්සේ වළඳන්නේ නැත්නම් මේ පිළිගෙන එයින් ප්‍රයෝජන ලබන්නේ විගත මදු මදය දුර්කොට විගත මදු මදු කියන්නේ මත් වීමයි මදයක් නෑ උන්වහන්සේට තමන්ට ලැබෙන ලාභය ඒවායේ තියෙන ප්‍රණීතකම ආදිය සැලකලා එහෙම මත් වෙන ස්වභාවයක් නෑ බුදුරජාණන් වහන්සේට ඒ විගතමදෝ කෝකමසෝ භගව ආහාරං ආහාරේති එවං විගතමදං ආහාරං ආහාරේ මාන මේ බබු ඒ මදය දුරුකොට ආහාරය ආහාර කොට ගන්නා ශාස්ත්‍රූන් වහන්සේ නම මේ අංගයෙන් යුක්ත අතීතයේද නූයේය වර්තමානයේද භාග්‍යවතුන් වහන්සේ හැර අන් කෙනෙකු නැත්තේය. ලබ්ධ සහායෝ කෝපනසෝ භගවා සේකානංචේව පටිපන්නානං හීනාසරාමංච මුසිතවත. දැන් මේ විදිහේ දෙයක් මේ විදිහේ ප්‍රකාශයක් කරන්නට පුළුවන් අන්‍ය ශාස්ත්‍රූවරයෙක් නැත්නම් අන්‍ය ශාස්ත්‍රූවරයෙක් පිළිබඳව වෙන කෙනෙකුට මෙබඳු ප්‍රකාශයක් කරන්නට කොහොමදවත් ලැබෙන්නේ නැහැ. ද මෙතන ලබ්ධ සහායෝ කෝපනසෝ භගවා ඒ භාග්‍යවතුන් වහන්සේ සේඛානං චේව පටිපන්නානං කීනාසවානං ච විසිතවතං ඒ මාර්ගෙහි පිළිපදින්නා වූ සෛක්ෂයන්ගේද ඒ ශාසන භ්‍රමචර්යාවෙහි වැස නිම වූ ශීනාශ්‍රවයන්ගේද සහාය ලබ් කෙනෙක්. මේ බුදුරජාණන් වහන්සේට සෛක්ෂ අසෛක්ෂ කියන තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ උපකාරය, සේවය ඒ උපස්ථානෙ ලැබුණා. රහතන් වහන්සේ ඒ වගේම රහත් වීමට උත්සාහ දරන රහත් වීමට පිළිවෙතෙහි යෙදෙන සෝවාන් සකදාගාමි අනාගාමි කියන ඒ උතුමන්ගේද ඒ ශ්‍රාවකයන්ගේද සහාය වහන්සේට ලැබුණා. ඒකයි ලබ්ධ සහායෝ කෝපනසෝ භගවා සේකානං චේව ප්‍රතිපන්නානං ච කීනාසවංච කීනාසවාමංච මුසිත වතං තේ භගවා අපමුජ්ජ ඒකාරාමතං අනුයුක්තෝ විහරති එහෙත් ඒ භාග්‍යවතුන් වහන්සේ ඔවුන් සමග එකට එක්වී වාසය නොකොට කියන්නේ ඇඟලුම්කම් නැතිව ඒකාරාමකම් අනුයුක්තෝ තනිව වාසය කිරීමෙහි ඇලුමේ ඇලුනොයි විහෙර නැත්නම් දැන් වහන්සේට ශ්‍රාවකයන් සෛක්ෂ වූද අසෛක්ෂ වූද පිළිවෙතෙහි යෙදෙන්නා වූද පිළිවෙතෙහි යෙදී අරහත්ත්වයටපත් වූවා වූද ශ්‍රාවකයන්ගේ මෙහෙය සහාය උන්වහන්සේට ලැබුණා. ඒ උන්වහන්සේ මේ ශ්‍රාවකයන් පිරිවරාගෙන හැමතිස්සෙම වුන් සමග කතාබස් කරමින් ජනසංගනිකාවෙන් යුක්තව කාලය ගත කළේ නැහැ. උන්වහන්සේ ඒකරාමකම් අනුජුක්තෝ. සංඝ වාසය කිරීමෙහි ඇලුනේ එයින් අදහස් කරන්නේ මොකක්ද මේ සාමාන්‍ය අයට තිබෙන මේ සිතේ සිත ඇලෙන ස්වභාවයක් තමයි බොහෝ දෙනෙකු වට කරගෙන මේ කතා බහ කරමින් නිතර කල් ගමනේ ඒකට බොහොම කැමති ඒ නිසා ඇතන් විට එහෙම අවස්ථා ලබා ගැනීම සඳහා වුවත් ආරාධනා යවලා ගෙන්න ගන්න. ගෙන්න ගෙන ඉතින් කතා බහ කරමින් ඔය ටිකක් මේ කතාන්තර කියමින් සතුටු සාමිච්චි වෙමින් කල් ගෙවනවා. දැන් සමහර විට එහෙම අර සත්‍යයක් නැතිව නිකන් තන්නේ ඉන්නකොට දැනෙන ලොකු පාළුවක්. සමහර විටක Tamange gederama ඉන්න කෙනෙක් දවසක් දෙකක් ගෙදරින් පිට වෙලා ඉන්නකොට තමන්ට ඒක දැනෙනවා. මොකද හිතේනකොට කොච්චරවත් කතා කර කර ඉන්නේ. එහෙම නැති වෙනකොට අද හරි පාළුයි. එහෙම කියන අවස්ථා තියෙනවා. දැන් මේ පාළුව නැති කර දැන් පාළුව කියන එක සමහරුන්ට බොහොම තදින් දැනෙනවා. තදින් දැනෙනවා ඔය වයස්ගත වුණාම. වයස්ගත වුණාම බොහොම දැනෙනවා. තමන්ට කතා කරන්නට කවුරුවත් නැහැ. මේ ඉස්සර වගේ එහෙම කවුරුකින් විතර මුණ ගැසෙන්නට ඉන්නේ නැහැ. එහෙම වෙනකොට Tamanට දැනෙන ලොකු සංඥා. ඒ නිසා ඒ තනිකම නැති කරගන්නට සමූහය සමග ඉඳගෙන තියෙනවා. අතන දෙක මේ කඩිගෙවලත් සමහරුන්ව තියාගන්න. ඒ තනිකම නැති කරගන්න. දැන් බුදුරජාණන් වහන්සේ මේ ඒකාරාමතාන් කියන එක හුදකලා වාසය බොහෝම අගය කළා. අගය කළා. සමහර කාලවලදී උන්වහන්සේ සංයම වාසය කළා. උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාද නියම කරනවා. නියම කරන තථාගතයන් වහන්සේ විවේක ගන්නවයි මේ තරම් කාලයක් තමන් වහන්සේව කිසි කෙනෙකු බහැදකින්නට එන්නට වමනා නැහැ අන්‍ය එක්කෙනෙක් පමණයි. ඒ ආහාර ගෙනෙන ඒ තැනත්තා ඒ භික්ෂුව පමණයි ඉන්නේ අනිත් තැනට ඉන්නේ කියලා. එහෙම නියමයක් කරලා මහන්සේ සංඝ වාසය කරන කාලය. ඉතින් සංඝ වාසය කරනවා කියන්නේ මේ වෙන අය වගේ නිදාගෙන එහෙම කල්ගත කරනවා නෙවෙයි. උන්වහන්සේ සමාපත්තීන්ට සමගද ඒ ඒ විවේක සුවේ ලබනවා. ඒ විවේක සුවේ කියන්නේ නිකන් නෙමෙයි. මේ සමාපත්තීන්ට සමගද ඒ ලබන සුවේ ලබනවා. මේ පිනතුන් ඒක මම හිතන්නේ ඒක එක විදිහක බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ශරීර සෞඛ්‍ය සඳහා කරන ලද දෙයක් වන්නට පුළුවන් මේක. එනකොට වහන්සේ අර මහා පරිනිබ්බාන සූත්‍රයේදී වදාරනවානේ තමන් වහන්සේගේ ශරීරය දැන් අවුරුදු 80ක් පරණයි. ඒ අවුරුදු 80ක් ගත වුණු මේ ශරීරය ගැන වහන්සේ වදාරනවා හරියට දිරු කරත්තයක් වගේ. දිරු කරත්තයක්. ඒ දිරු කරත්තය එහෙම මේ කෑලි හැලෙන කරත්තය මොන මොන හරි මේ මේ තැන් වලින් බැඳලායි ගෙන යන්නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ශරීරය වේතමිස්ස කියන යාපෙන්ති කියලා මහසුදා. එතන වෙනුම හැටියට දක්වන්නේ කුමක්ද? උන්වහන්සේගේ ඵල සමාපත්තිය. ඵල සමාපත්තිය. ඒ ඵල සමාපත්තියට සමවැදීමෙන් උන්වහන්සේ ශරීරයට අමුතු මේ සෞඛ්‍ය තත්වයක් ගෙනදෙන. ඵල සමාපatti. ඒ නිසා තමයි දැන් මහන්සේ ආයු සංස්කාරය අත්හැරියයි කියන්නේ. ඒ ආයු සංස්කාරය අත්හැරියයි කියන්නේ එදිනට පස්සේ මහන්සේ ඵල සමාපත්තියට සමවදින්නේ නැහැ. දැන් ආයු සංස්කාරය අත්හැරිය මෙතනින් මේන් තුන් මාසයකින් පසු තමන් වහන්සේ පිරිනුවන් පාන්නේ කියලා කියලා මේ ආයු සංස්කාරය අත්හැරියේ. ඒ කියන්නේ මේ තුන් මාසයෙන් පස්සේ මහන්සේ ඵල සමාපත්තියට සමවැදීමක් කරන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ එහෙම මේ අන්‍යයන්ගෙන් සෛක්ෂයන්ගෙන් හා ක්ෂීණාශ්‍රවයන්ගෙන් එහෙම උපකාර ලැබෙමින් ඔවුන්ගේ සහාය ලැබෙමින් සිටිතුදු ඒ අපනිච්ච ඒකාරාමතං අනුයුක්තෝ විහරති ඔවුන් සමග එකට මිශ්‍රවන්නට නිකුත් සමන් වහන්සේ එකලාව වාසය කරනවා එවං ඒකරාමතං අනියුත්තං විනාපියංගේන සමන්නාගතං සත්තාරං මේව අතීතං සේ සමුප්පස්සාමි නපනේතරහි අඤ්ඤප්‍රතේන බගරත ඉතින් මෙබඳු ඒකාරාමතාවයි කියන හුදකලා වාසය කැමැති වෙන ශාස්ත්‍රුන් වහන්සේ නම මෙබඳු අතීතෙහිද මුසිටියේය වර්තමානයේද ශාස්ත්‍රුන් වහන්සේ මේ භාග්‍යවතුන් වහන්සේ හැර අන් කෙනෙක් නැත යථාවාදී කෝපනසෝ භගවා තථාකාරී යථාකාරී තථාවාදී इति යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී එවං ධම්මාන ධම්ම පටිපන්නං ඉනිනාපි අංගේන සමන්නාගතං සත්තාරං මේ වාති සංසේ සමනුපස්සාම නපනේතරේ අඤ්ඤත්‍රේන භගවත ඒ භාග්‍යවතුන් වහන්සේ යම්සේ කියනසේක්ද එසේම කරන කෙනෙක් යථා වාදීකෝපනසෝ භගවා තථාකාර යථාකාරී තථා වාදී යම්සේ කරනසේක්ද එලෙස කියන කෙනෙක් ඉති යථාවාදී තථාකාරී මේ නිබඳු යථාවාදී තථාකාරී කියන්නාක් මෙන් කරන කරන්නාක් මෙන් කියන මේ කියන අංගයෙන් ඒ අංගය තමයි ඒවං ධම්මාන් ධම්මපටිපන්නා ඉතින් උන්වහන්සේ ධර්මයේ කියන්නේ. උන්වහන්සේ ධර්මයේ දේශනා කරනවා ධර්මයේ කියනවා. ඒ කියන ධර්මයට අනුව උන්වහන්සේ පිළිපන්. ඒ ධර්මාන් ධර්ම ප්‍රතිපත්තියේ පිළිපන්. කිය පිළිපැදීමේ කියන මේ අංගයෙන් යුක්ත ශාස්ත්‍රීය වහන්සේ නම අතීතයේද වූයේය වර්තමානයේද මේ භාග්‍යවතුන් වහන්සේ හැර අන් කෙනෙක් නැත්තේය. තින්න විචිකිච්ඡෝ කෝපන සෝ භගව විගත කතං කතෝ පරියෝසිත සංකප්පෝ අධ්‍යාසයන් ආදි භක්මචර්යං එවං තින්න විචිකිච්ඡං විගත කතං කතං පරියෝසිත සංකප්පං අධ්‍යාසයන් ආදි භක්මචර්යං හිනාපියංගේන සමන්නාගතං සත්තාර මේවා අතීතං තේ සම්පත්තාම නේතනීතරහි අඤ්ඤත්‍ර තේන භගව ඒ භාග්‍යවතුන් වහන්සේ විචිකිච්ඡාවෙන් කියන සැකය තරණය කළ කෙනෙක්. විචිකිච්ඡාව ඉක්ම වූ කෙනෙක් නැති කළ කෙනෙක්. තින්න විචිකිච්ඡෝ කෝපනසෝබ. විගත කතංකතෝ එසේද මෙසේද කියන ඒ සැකය නැති කෙනෙක්. පරියෝසිත සංකප්පෝ ආත්මයෙන්ම සම්පූර්ණ කරන ලද සංකල්ප ඇති කෙනෙක් ජනතාන් වහන්සේගේ අදහස් අධ්‍යාසයන් ආදි භ්‍රමචර්ය. තමන් වහන්සේගේ අධ්‍යාසය ඒ ආදි භ්‍රමචර්යාවයි කියන මෙය සම්පූර්ණ කරන ලබ කෙනෙක්ද. ඒවං පින්න විචිකිච්ඡං මෙසේ දුරු කරන ලද සැකැති විගත කතං කතං සහ කරන ලද සංකායති කරියෝසිත සංකප්පං සංකල්පය සමන් වහන්සේගේ සංකල්ප බලාපොරොත්තු අධ්‍යාසය සම්පූර්ණයෙන් ඉටු කරගත්ත කියන මේ අංගයෙන් යුක්ත ශාස්ත්‍රූන් වහන්සේ නම අතීතයේද වූ බව මම දකිමි අන වර්තමානයේද මේ ශාස්ත්‍රූන් භාග්‍යවතුන් වහන්සේ අර අන් කෙනෙක් නැත කියන මේ කරුණාවට ශක්‍රදීවේන්ද්‍රයා ඒ සෞත්‍සාවසි දෙවිවරුන්ට බුදුරජාණන් වහන්සේ කෙරෙහි තමන් දක්නා ලද යථා බුච්ච يعني ඇතිසැටි වර්ණනාවක් ඇටියට ප්‍රකාශ කළා. ඉනිකෝ භන්තේ සප්පෝ දේවානමින්දෝ දේවානං සාවතිංසානං භගවතු අටා අටේ අථා බුච්චේ වන්නේ පෛරුදාහාසි. තේන සුදම් භන්තේ දේවා සාවතිංසා භීයෝසෝ මතා අතනවා. ස්වාමීනි මෙසේ සක දේවේන්ද්‍රයා භාග්‍යතුන් වහන්සේගේ මේ ඇති සැටි පවත්නා වූ කරුණ වර්ණනාව මේ මෙලෙස කර්ම වටක් ප්‍රකාශ කළයි. ඒ ආසා තවුසාවැසි දෙවිවරු වඩාත්ම ප්‍රීතියටපත් උනායි කියලා ඒ කර්ම වට අහලා. එවිට ස්වාමීනි ඇතැම් දෙවි කෙනෙක් මෙසේ කියා කිව්වා අහෝ වත මාරිසා චත්තාරෝ සම්මා සම්බුද්ධා ලෝකී උපච්චේ. අනේ නිදුකාමිනි ඒ මෙබඳු භාග්‍යවතුන් වහන්සේ සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේලා සතර නම ලෝකයේ උපදින්න උනා. යන්නේ එක බුදුරයන් වහන්සේ නමකගේ ගුණ නෙමෙයි කීවේ මෙබඳු ගුණ ඇති බුදුරයන් වහන්සේලා සතර නමක් ලෝකයේ උපදින්න උනම් ධම්මංච දේශයියුම් ධර්මයද දේශනා කරන්න උනම් යතරිව භගවන් මේ භාග්‍යවතුන් වහන්සේ මේ සදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තා හිතාය සුඛාය දේවවංශාර ඒ භාග්‍යවතුන් වහන්සේලා මේ විදිහටම ලෝක සත්‍යය කෙරෙහි අනුකම්පාවෙන් ඒ ආදි වශයෙන් අනුකම්පා පිණිස දෙවියන් විසින්ගේ සැපේ පිණිස මේ වාසය කරන්නේ එහෙම කීවා එක දේවතාවක් තවත් දෙවිවරු කියනවා ඒකච්චේ දේවා ඒවමාහං තවත් ඇතැම් දෙවිවරු විසී තිත්තන්තු මාරිතා චත්තාරෝ සම්මා සම්බුද්ධ ම නිදුකාණනි ඒ බුදුරයන් වහන්සේලා සතර නමක් තිබියේවා අහෝවත මාරිතා තයෝ සම්මා සම්බුද්ධාලෝ මේ විදිහේ බුදුරයන් වහන්සේලා තුන් නමක් ලෝකේ පහළ වුණා තවත් දෙවිවරු කියන ඒකච්චේ දේවා ඒව මහංස චිත්තන්ත මාරිසා පයෝ සම්මා සම්බුද්ධා. අහෝවත මාරිසා ද්වේ සම්මා සම්බුද්ධා ලෝකේ උපජ්ජේය. ඒ තුන්දෙනෙක් කෙසේ වෙතත් බුදුරයන් වහන්සේලා දෙනමක් ලෝකේ උපදින්න ඕන. ධම්මංච දේශේදී යතරිව භගවා තදත් බහුජන හිතාය බහුජන සුඛාය ලෝකාන් සම්පාය අත්තාහිතාය සුඛාය දිව මනස්කාන් එවං විත්තේ භංකේ සක්කෝ දේවානි හින්දෝ දේවේ තාවතින් සේතද වූ දෙවි අර ඇතැම් දෙවිවරු සම්‍යක් සම්බුදුවරයන් වහන්සේලා හතර නමක් තුන් නමක් දෙනම ලෝකෙහි පහළවනවා නම් හොඳයි කියලා වුණගේ අදහස ප්‍රකාශ කළාම සත්‍යදේවේන්ද්‍රයා ඒකට කියනවා අට්ඨානංකෝ ඒතං මාරිසා අනවකාශ ඒකට කාරණයක් නැත ඉඩක් නැත යම් ඒකිස්සා ලෝක ධාතුයා ද්වේ අරහන්තෝ සම්මා සම්බුද්ධා අතුද්දං අචරිමං සච්චිජි ඒක ලෝක ධාතුවේ කී ඒ අර සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේලා දෙනම ඔවුනොවුනට පළමුත් නොවි පසුත් නොවි එකවර ඉපදීමට කාරණයක් හේතුවක් නැත්තේය මේ තණ්හාන විජ්ජති අහෝ වතමාරිතා සෝ භගවා එහි ඒක මුසුදු වන්නක් නෑ. ඈ බුදුරයන් වහන්සේලා දෙනමක් ලෝකෙහි එකවර පහළවන්නේ නෑ. ඉතින් ඊළඟට එහෙම ශක්‍රදේවේන්ද්‍රයා ඒක කියලා අහෝවත මාරිසාසෝ භගවා අප්පාබාධු අප්පාතංකෝ චිරං දීඝමද්ධාන තිත්තේය දැන් ඉන්නේ ඒක බුදුරජාණන් වහන්සේ නමක් නේ ඒ බුදුරජාණන් වහන්සේ අල්පාබාධ කියන්නේ ආබාධ දෙද නැතිව අත්තාකංකෝ ඒ කියන්නේ නැවත නැවත ඉදිරියට වැටෙන්නේ නැතිව චිරංගීගමද්ධාම බොහෝ කාලයක් පිටේය වාසය කරන්නේ නම් මැනවි හොඳයි තවස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකාන් සම්පායත්තා හිතාය සුඛාය දීමන්සාන ඒ විදිහේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අල්පාබාධව අල්පාකංකව බොහෝ කලක් වාසය කරන බැවින් මහන්තේගෙන් ලෝකයාට ලෝකයාගේ හිතේ සුවේ පිණිස මහන්සේ ඒ වැඩ කරනවා ඇත. අතකෝ භගවා යේනත්තේන දේවා තාවතිංසා සුගම්මායන් සභායන් සම්සින්නාහං සම්නිපතිතා තං අත්තං චින්තයිත්වා තං අත්තං මන්තයිත්වා බුද්ධ වචනාපි තං චත්තාරෝ මහරජානෝ තස්මින් අත්තේ හොಂತಿ සත්‍යානුසිට වචනාපි තං චත්තාරෝ මහරජානෝ තස්මින් අත්තේ හොಂತಿ සචේතු සචේතු ආපිනිසු පිතා අවිපක්ඛන්තා තේවා උත්ත වාක්‍යා රාජානි සතිග්ගයියාමි ශාසනින් විප්පසන්න මනා සංසා අට්ඨාන්තු සම්මි ආපනීති ඉතින් ඉතින් මේ මේ කතාව අහලා අතකෝ බන්තේ යේනත් තේන දේවා තාවතිංසා සුධම්මායන් සභායන් සම්නිසින්නාහං සම්නිසිතා සං අත්තං චින්තයිත්වා සං අත්තං මන්තයිත්වා බුද්ධ වචනාත්තං සත්තාරෝ මහරජාණන් තස්මින් අත්තේ සම්ති පච්චාන් චිත්ත වචනාපිතං සත්තාරෝ මහරජාණන් තස්මින් අත්තේ සම්ති සකේස සකේස වාසනිසු පිතා අවිපක්ඛ ඉතින් ඒ අය රැස්තුනේ දෙක සභාවට යම් කර්මක් සඳහාද ඒවා පිළිබඳව සාකච්ඡා කරලා ඒ ඒවා පිළිබඳව කළ යුතු ඒවා මේ මන්තා කියලා කියන්නේ සලකලා බලලා සාකච්ඡා කරලා ඒ අවසන් වුණා සකේසු සකේසු ආසනේසු පිතා අවිපක්ඛං. ඉතින් ඒවා කරලා ඉතින් සාකච්ඡා කරලා ඔවුන් තම තමන්ගේම අසුන් වල වාඩි වී සිටියා ඉවත යන්නේ නැතිව. තේ බුද්ධ වාක්‍යා රාජානු පටිග්ගයිහා විශ්වාසමින් විප්පසන්න මනසන්ත අත්තංසු සම්මි ආසනිය. එනි ඒගොල්ලෝ ඒ කරන කතා කරලා ඒ අවසන් වෙලා සතුටු වෙලා අත්තංසු සම්මි ආසනේ. Tamange ආසනේ ඒ ආසනේහි අත්තංසු අත්තංසු කියන්නේ ආසන ළඟ සිටගෙන ඉඳගෙන කියලා නෑ අත්තංසු. අතකෝ බන්තේ උතරාය දිසාය උලාරු ආලෝකෝ සංඛාය. එවිට ස්වාමී උතුරු දෙසින් බොහොම උදාර ආලෝකයක් සංඥායි දැනගන්නට ලැබෙනවා උද ඒ කියන්නේ ආලෝකයක් පහළ වෙනවා ඕභාසෝ කාතුරා හොයෝසි අතික්කම්මේව දේවානම් දේවාමු භාව ඒ දෙවිවරුන්ගේ දේවාමු භාවය ඉක්මවා පවස්නා ආලෝකයක් දැන් දෙවියන්ගේ ආලෝකයක් තියෙනවා නමුත් ඒ දෙවියන්ගේ ආලෝකයේ ඉක්මවා පවස්නා ආලෝකයක් පහළ විය අතකෝ භන්තේ සක්කෝ දේවානම් ඉන්ද්‍රෝ දේවේ තාවසින් සේ ආමන්ත්‍රී එකයි සත්‍ය දිව්‍ය රාජයා ඒ තෞතිසා වැසි දෙවිවරුන්ට ආමන්ත්‍රණය කොට යථාකෝ මාරිසා නිත්‍යානි දිස්සම්ති යම්සේ නිදුකානනේ නිමිත්තක් දක්නා ලැබේද නිමිත්ත කියන්නේ ලකුණක් නිමිත්තං දිස්සම්ති නිමිත්තාන් දිස්සම්ති උලාරෝ ආලෝකෝ සංජායති බොහෝම ඉහළ උසස් ආලෝකයක් දැනගන්න වෙනවා ඕභාසෝ පාතු භවති ආලෝකයක් පහළ වෙනවා භක්මා පාතු භවිස්සති භක්මයා එදඳු ආලෝකයක් එන විට භක්මයායි පැමිණෙන්නේ පාතු භවිස්සති භක්මනෝ හේතං කුබ්බ නිමිත්තං පාතු භාවාය ඒ භක්මයා මේ ස්ථානයට පැමිණෙන බවට ලකුණකි ඒ ආලෝකයේ පහළ වීම යදිදන් ආලෝකෝ සංජායති ඕභාසෝ පාතු භවති ඒ ආලෝකයේ පහළ වුණේ භ්‍රක්‍මයා එන බවට. යතා නිත්තා දිස්සම්පි භක්මා පාපු භවිස්සති භක්මනෝ තේසං නිමිත්තං ඕභාසෝ විපුලෝ විපුලෝ මහ එබඳු මහා ආලෝකයක් පහළ වන්නේ භක්මයා එන විට සනන් කුමාර කතා සනන් කුමාර කියන සනත් කුමාර කියලා සමහර කියනවා ඒ සමන් කුමාරගේ පැමිණීම බ්‍රහ්මරාජේ අසකෝ භන්තේ දේවා තාවතිසා යථා සකේසු ආසනේසු නිසීදින්ස් එකල්හි ස්වාමීනි පෞතිසා දෙවිවරු යම් තමන්ගේ ආසනවල නිසීදින්ස් ඉඳගත් ඕකාසනේ සංඥාස්සාම යම් විපාකෝ භවිස්සති සත්‍යකත්වාව නම් ගම්ස්ථාමා ඕභාසනේ සංඥාස්සාව. ඒ කියන්නේ ආලෝකයක් නම් අපට දැනගන්නට තිබෙනවා. ආලෝකයක් කියන එක අපට දැනගන්නට තිබෙනවා. නැස්සාව. යම් විපාකෝ භවිෂ්‍යති. ඒ ආලෝකයේ නිසා යම් ඵලයක්. මේ නිසා ආලෝකයක් වුණේ යමක් නිසා නම් ඒ කුමක්ද කියන එක දෙවි. යම් විපාකෝ භවිෂ්‍යති. සත්‍යකතාව නම් ගන්නවා. ඒ වෙන විපාකේ නැත්නම් ලැබෙන ප්‍රතිඵලය සාක්ෂාත් කොටම කියන්නේ දැනගෙනම දැනගෙනම ගම්ස්ථාන යන්නේ. ඒක එතනින් පිටත් යන්නට කලින් මේ ආලෝකයේ පහළ වුණේ යමක් නිසා නම් ඒ කුමක් නිසාද මේ ආලෝකය